නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහරති වේලුවානේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා මහාකස්සපෝ පිප්පලි ගුහායන් විහෙරති ආබාධිකෝ දුක්හිතෝ බාල්හගිලානෝ අතකෝ භගවාසායන්හ සමයං පතිසල්ලානාවුට්හිතෝ येनायास्मा महाकास्सपो तेनुपसाङ्कामि उपसाङ्कामित्वा पाञ्ज्ञात्ते आसने निषीदि निषाज අජ්ජකෝ භගවා ආයස්මන්තං මහාකස්සපං ඊතදවෝච කච්චිතේ කස්සප කමනියං කච්චි යාපනියං කච්චි දුක්ඛා වේදනා පාටික්කමන්ති නෝ අභික්කමන්ති පටික්කමෝසානං පඤ්ඤායති නෝ අභික්කමෝති නමේ භන්තේ කමනියං නයාපනීයං බාල්හාමේ දුක්ඛාවේදනා අභික්කමන්ති නොපටික්කමන්ති අභික්කමෝසානං පඤ්ඤායති නොපටික්කමෝති සත්තිමේ කාස්සප බොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති කතමේ සත්ත සති සම්බෝජ්ජංගෝකෝකස්සප මයා සම්මදක්කාතෝ භාවිතෝ බහුලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්ම විචය සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බොජ්ජං ගෝකෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පීති සම්බොජ්ජං ගෝකෝ කස්ස සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පස්සද්ධි සම්බොජ්ජං ගෝකෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොජ්ජං ගෝකෝ කස්සපේ මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සම්බොජ්ජං ගෝකෝ කස්සපේ මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉමේ කෝ කස්සප සත්ත බොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති තග්ග භගව බොජ්ජංගා තග්ග සුගත බොජ්ජංගාති ඉදමවෝච භගවා අත්තමනෝ ආයස්මා මහාකස්සපෝ භගවතෝ භාසිතං අභිනන්දී වුට්ඨාහි චායස්මා මහාකස්සපෝ තම්හා ආබාධා තතහා පහිනෝ චායස්මතු මාකස්ස පස්ස සෝ ආබාධෝ අහෝසිති නක්කතයක් භූතානං පාපග්ගහ නිවාරණා පරිත්තාසානුභාවේන හන්තු තේසං උපද්දවේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහරති වේලුවනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා මහමොග්ගල්ලානෝ ගිජ්ජකූටේ පබ්බතේ විහරති ආබාධිකෝ දුක්හිතෝ බල්හගිලානෝ අත කෝ භගවාසායන්හ සමයං පතිසල්ලානාවුට්ඨිතෝ යේනායස්මා මහාමොග්ගල්ලානෝ තේනුපසංකමී උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදී නිසජ්ජකෝ භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං ඊතදවෝච කච්චිතේ මොග්ගල්ලාන කමනීයං කච්චි යාපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්ති නෝ අභික්කමන්ති පටික්කමෝසානං පඤ්ඤායති නෝ අභික්කමෝති නමේ භන්තේ කමනියං නයාපනියං බාල්හාමේ දුක්ඛා වේදනා අභික්කමන්ති නොපටික්කමන්ති අභික්කමෝසානං පඤ්ඤායති නොපටික්කමෝති සත්තිමේ මොග්ගල්ලාන බොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති කතමේ සත්ත සති සම්බොජ්ජංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්ම විචය සම්බොජ්ජං ගෝකෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරියසම්බොජ්ජංගෝකෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පීති සම්බොජ්ජංගෝපෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පස්සද්ධි සම්බොජ්ජං ගෝකෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොජ්ජංගෝකෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සම්බොජ්ජංගෝකෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉමේ කෝ මොග්ගල්ලාන සත් බුද්ධංග මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති තග්ග භගව බොජ්ජංගා තග්ග සුගත බොජ්ජංගාති ඉදමවෝච භගවා අත්තමනෝ ආයස්මා මහාමොග්ගල්ලානෝ භගවතෝ භාසිතං අභිනන්දී බුද්ධාහි ඡායස්මා මහාමොග්ගල්ලානෝ තම්හා ආබාධා තතහා පහිනෝ ඡායස්මතෝ මහා මොග්ගල්ලානස සෝ ආබාධෝ අහෝසීති නක්කතයක් භූතානං පාපග්ගහනිවාරණා පරිත්තසානුභාවේන හන්තු තේසං උපද්දවේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහරති වේලුවනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන භගවා ආබාධිකෝ හෝති දුක්හිතෝ බාල්හගිලානෝ අතකෝ ආයස්මා මහාචුන්දෝ සායන්හ සමයං පතිසල්ලානාවුට්ඨිතෝ යේන භගවා තේනුපසංකාමි උපසංකාමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නං කෝ ආයස්මන්තං මහාචුන්දං භගවා ඒතදවෝච පටිභන්තු තං චුන්ද බොජ්ජංගාති සත්තිමේ භන්තේ බොජ්ජංගා භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති කතමේ සත්ත සති සම්බොජ්ජං ගෝකෝ භන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්ම විචය සම්බොජ්ජං ගෝකෝ භන්තේ භගවතා සම්මදක්කාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බොජ්ජං ගෝකෝ භන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පීති සම්බොජ්ජං ගෝකෝ භන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පස්සද්ධි සම්බොජ්ජං ගෝකෝ භන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොජ්ජං ගෝකෝ බන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සම්බොජ්ජං ගෝකෝ භන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉමේ කෝ භන්තේ සත්ත බොජ්ජංගා භගවතා සම්මදක්කාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති තග්ග චුන්ද බොජ්ජංගා තග්ග චුන්ද බොජ්ජංගාති ඉදම වෝචායස්මා මහාචුන්දු සමනුඤ්ඤෝ සත්තා අහෝසි වුද්ධාහිච භගවා තම්හා ආබාධා තතහා පහිනෝච භගවතෝසෝ ආබාධෝ අහෝසීති නක්කාත්තයක් භූතානං පාපග්ගහනිවාරණා පරිත්තසානුභාවේන හන්තු තේසං උපද්දවේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා सा वाद्धियां विहरति जेतवाने अनाथपिण्डिकास आरामे तेन कोपनसमयेन आयास्मा गिरिमानन्दो आबाधिको होति දුක්හිතෝ බාල්හගිලානෝ අත්හකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමී උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඊතදවෝච ආයස්මා භන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ දුක්හිතෝ බාල්හගිලානෝ සාදු භන්තේ භගවායේ නායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමතු අනුකම්පං උපාදායාති සචේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා දස සංඥා භාසෙයාසි ඨානං කෝපනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝඨාන සෝ පටිපස්සම්බෙය්‍ය කතමා දස අනිච්ච සංඥා අනාත්ත සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනභිරත සංඥා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සති කතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද භික්ඛු අරඤ්‍ය ගතෝවා රුක්ඛ මූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා ඉති පටිසංචික්ඛති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්චා සංකාරා අනිච්චා විඤ්ඤාණං අනිච්ඡන්ති ඉති ඉමේ සුපංච සුපාදානක්ඛන්දේසු අනිච්චානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා කතමාචානන්ද අනත්ත සංඥා ඉදානන්ද භික්ඛු අරඤ්‍ය ගතෝවා රුක්ඛ මූල ගතෝවා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්කති චක්කුං අනාත්තා රූපං අනාත්තා සෝතං අනාත්තා සද්දා අනාත්තා ගානං අනාත්තා ගන්ධා අනාත්තා ජිව්හා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බ අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති ඉති ඉමේසු චසු අජ්ජාතික බාහිරේසු ආයතනේසු අනාත්තානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනාත්ත සංඥා කතමාචානන්ද අසුභ සංඥා ඉදානන්ද භික්ඛු ඉමමේව කායං උද්ද දං පාද තලා අධෝකේස මත්තකා තච පරියන්තං පුරං නානපකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති අත්ථි ඉමස්මින් කායේ කේසා ලෝමානකා දන්තා තචෝ මංසං නහාරු අට්ටේ අට්ටේ මිංජාවක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්හලුංගං පිත්තං සෙම්හං පුබ්බෝලෝහිතං සේදෝමේදෝ අස්සුවසාකේලෝ සිංගානිකා ලාසිකාමුත්තන්ති ඉති ඉමස්මින් කායේ අසුභානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අසුභ සංඥා කතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ද භික්ඛු අරඤ්‍ය ගතෝ වා රුක්ඛ මූල ගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා ඉති පටිසංචිකති බහෝ දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනෝ ඉති ඉමස්මින් කායේ විවිධා ආබාධා උපජ්ජන්ති සෙය්‍යතිදං චක්ඛුරෝගෝ සෝතරෝගෝ ගානරෝගෝ ජිව්හාරෝගෝ කායරෝගෝ සීසරෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ දහෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡාපක්ඛන්දිකා සූලාවිසූචිකා කුට් රංගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රකසාවිතාච්චිකා ලෝහිත පිත්තං මధుමේහෝ අංසා පිලකා භගන්දලා පිත්ත සමුට්ඨානා ආබාධා හිම්හ සමුට්ඨානා ආබාධා වාත සමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතු පරිණාමජා ආබාධා විසම පරිහාරජා ආබාධා උපාක්කමිකා ආබාධා කම්ම විපාකජා ආබාධා සීතං උන්හං ජිගච්ඡා පිපාසා උච්චාරෝ පස්සාවෝති ඉති ඉමස්මින් කායේ ආදීනවානුපස්සී විහෙරති අයං උච්චතානන්ද ආදීනව සංඥා කතමාචානන්ද පාන සංඥා ඉදානන්ද භික්ඛු uppannang kama vitakkang නාධිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannang vyapada vitakkang නාධිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවංගමේති uppannang vihingsa vitakkang නාධිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවංගමේති උප පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවංගමේති අයං වුච්චතානන්ද පහන සංඥා කතමාචානන්ද විරාග සංඥා ඉධානන්ද භික්ඛු අරඤ්‍ය ගතෝවා රුක්ඛමූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා ඉති පටි සංචික්ඛති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝපධි පටිනිස්සග්ගෝ තණ්හාක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද විරාග සංඥා කතමාචානන්ද නිරෝධ සංඥා ඉදානන්ද භික්ඛු අරඤ්‍ය ගතෝවා ෘක්ඛමූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා ඉති පටි සංචික්කති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපධි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද නිරෝධ සංඥා කතමාචානන්ද සබ්බ ලෝකේ අනභිරත සංඥා ඉදානන්ද භික්ඛු යේ ලෝකේ උපායුපාදාන චේතසෝ අදිඨානාභිනිවේසානුසය තේ පජහන්තෝ විරමති න උපාදියන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනභිරත සංඥා කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ඉදානන්ද භික්ඛු සබ්බ සංකාරේහි අට්ඨි යති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කතමාචානන්ද ආනාපාන සති ඉදානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛ මූලගතෝ වා සුඤ්ඤ අඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපාඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති දීඝං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්ඛති පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති පස්සම් භයං කාය සංකාරං පස්සසි සාමීති සික්ඛති පීති පටි සංවේදී අස්සසි සාමීති සික්ඛති පීති පටි සංවේදී පස්සසි සාමීති සික්ඛති සුඛ පටි සංවේදී ආස්සසීසාමිති සික්ඛති සුඛපටි සංවේදී පස්සසීසාමිති සික්ඛති චිත්ත සංකාර පටි සංවේදී ආස්සසීසාමිති සික්ඛති චිත්ත සංකාර පටිසංවේදී පස්ස සිස්සාමිති සික්ඛති පස්සම් භයං චිත්ත සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති පස්සම් භයං චිත්ත සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති චිත්ත පටි සංවේදී අස්ස සිස්සාමිති සික්ඛති චිත්ත පටි සංවේදී පස්ස සිස්සාමිති සික්ඛති අභිප්පමෝදයං චිත්තං ආස්ස සිස්සාමීති සික්ඛති අභිප්පමෝදයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති සමාදහං චිත්තං පාස්සසීසාමිති සික්ඛති විමෝචයං චිත්තං ආස්සසීසාමිති සික්ඛති විමෝචයං චිත්තං පාස්සසීසාමිති සික්ඛති අනිච්චානුපස්සී අස්සසිසාමිති සික්ඛති අනිච්චානුපස්සී පස්සසිසාමිති සික්ඛති විරාගානුපස්සී අස්සසිසාමිති සික්ඛති විරාගානුපස්සි පස්සසි සාමීති සික්ඛති නිරෝධානුපස්සි අස්සසි සාමීති සික්ඛති නිරෝධානුපස්සි පස්සසි සාමීති සික්ඛති පටිනිසග්ගානුපස්සි අස්සසිසාමීති සික්ඛති පටිනිසග්ගානුපස්සි පස්සසිසාමීති සික්ඛති අයං වුච්චතානන්ද ආනාපාන සති සචේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා ඉමා දස සංඥා භාසෙයාසි ඨානං කෝපනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ ඉමා දස සංඥා සුත්වා සෝ ආබාදෝඨානසෝ පටිපස්සම්භේයාති අතකෝ ආයස්මා ආනන්දෝ භගවතෝ සන්තිකේ ඉමා දස සංඥා උග්ගහෙත්වා යේනායස්මාගිරිමානන්දෝ තේනුපසංකමී උපසංකමිත්වා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සංඥා ආභාසී अतः को आयास्मतो गिरिमानन्दस् इमा दश संज्ञासुत्वा सो आबाधोठानसो पटिपासं हि उट्टाहि चायस्मा गिरिमानन्दो तं हा आबाधा තතා පහිනෝච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාදෝ අහෝසීති නක්කතයක් භූතානං පාපග්ගහනිවාරණා පරිතසානුභාවේන හන්තු තේසං උපද්දවේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහරති ඉසිගිලිස්මින් පබ්බතේ तत्र को भगवा भिखु आमन्ते सि भिखवोती ते भिखु भगवतो वाचासोऽसु भगवा ए පස්සතනෝතුම් හේ භික්හවේ ඒතං වේභාරං පබ්බතන්ති ඒවං භන්තේ ඒතස්ස පිකෝ භික්හවේ වේභාරස්ස පබ්බතස්ස අඥ්ඥාව සමඥ්ඥා අහෝසිී අඤ්ඤාපඤ්ඤාති පස්සතනෝ තුම්හේ භික්ඛවේ ඒතං පණ්ඩවං පබ්බතන්ති ඒවම් භන්තේ ඒතස්සපි කෝ භික්ඛවේ පණ්ඩවස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤා පඤ්ඤති පස්සතනෝ තුම්හේ භික්ඛවේ ඒතං වේ පුල්ලං පබ්බතන්ති එවං භන්තේ ඒතස්සපිකෝ භික්හවේ වේපුල්ලස්ස පබ්බතස්ස අඥ්ඥාව සමඥ්ඥා අහෝසි අඥ්ඥාපඥ්ඥාති පස්සතනෝතුම්හේ භික්හවේ ඒතංගිජකූටං පබතන්තිී एवं भन्ते एतास्स पिको भिक्खवे गिज्जकूटास्स पब्बतास्स අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤාපඤ්ඤාති පස්සතනෝ තුම් හේ භික්ඛවේ ඉමං ඉසිගිලින් පබ්බතන්ති ඒවං බන්තේ ඉමාස්ස පිකෝ භික්ඛවේ ඉසිගිලිස පබ්බතස්ස ඒසාව සමඤ්ඤා අහෝසි ඒසා පඤ්ඤාති भूतपुब्बं भिक्खवे पञ्च पाच्येक बुद्धशतानि इमास्मिं इसिगिलिस्मिं पाब्बते चिरनिवासिनो अहेसुं ते इमं पाब्बतं पविसन्तादिसन्ति පවිට්ඨානදිසන්ති තමේනං මනුස්සාදිස්වා ඒව මාහංසු අයං පබ්බතෝ ඉමේ ඉසිගිලතිති ඉසිගිලි ඉසිගිලිත් වේව සමාඤ්ඤා උදපාදී ආචික්හිස්සාමි භික්ඛවේ පච්චේක බුද්ධානං නාමානි කිත්තයිස්සාමි භික්ඛවේ පච්චේක බුද්ධානං නාමානි දේශිස්සාමි භික්ඛවේ පච්චේක බුද්ධානං නාමානි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමිති ඒවං භන්තේති කෝ තේ භික්ඛු භගවතෝ පච්චාසෝසුං භගවා ඒතදවෝච අරිට්ඨෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසි උපරිට්ඨෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමාස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසි තගර සිකී නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසි යසස්සී නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසි සුදස්සනෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසි පියදාසීනාමභික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසී ගන්ධාරෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසි පින්ඩෝලෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසි උපාසබෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසි නීතෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසි තතෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසි सुतवानाम भिक्खवे पाच्येक सम्बुद्धो इमास्मिं इसिगिलिस्मिं पाब्बते चिरनिवासी अहोसि भावितात्तो नाम भिक्खवे पाच्येक सम्बुद्धो ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසීති යේ සත්ත සාරා අනිඝානිරාසා පච්චේකමේ වජ්ජ ගමුං සුබෝධින් තේසං විසල්ලානං නරුත්තමානං නාමානි මේ කිත යතෝ සුනාත අරිට්ටෝ උපරිට්ටෝ තගරසිකීයසස්සි සුදස්සනෝ පිය දස්සීච බුද්ධෝ ගන්ධාරෝ පින්ඩෝලෝ උපාසභෝච නීතෝ තතෝ සුතවා භාවිතත්තෝ සුම්හෝ සුබෝමේතුලෝ අට්ටමෝච අතස්සුමේගෝ අනිගෝ සුදාටෝ පච්චේක බුද්ධා භවනෙති කීනා හිංගෝච හිංගෝච මහානුභාවා ද්වේජාලිනෝ මුනිනෝ අට්ඨකෝච අතකෝසලෝ බුද්ධෝ අතෝ සුබාහූ උපනේමිසෝ නේමිසෝ සාන්තචිත්තෝ සච්චෝ තතෝ විරාජෝ පණ්ඩිතෝච කාලූප කාලා විජිතෝ ජිතෝච අංගෝච පංගෝච ගුතිජ්ජිතෝච පස්සී ජහි උපදින් දුක්ඛ මූලං අපරාජිතෝ මාර බලං අජේසි සත්තා පවත්තා සරභංගෝ ලෝම හංසෝ උච්චංගමායෝ අසිතෝ අනාසවෝ मनोमयो मानच्चिदोज बन्धुमा तताधिमुत्तो विमलोचकेतुमात् केतुम्बरागो च माताङ्गो अरियो अथाच्युतो अच्युतगामभ्यामको सुमङ्गलो දබ්බිලෝ සුපතිට්ඨිතෝ අසයි හෝ කේමාභි රතෝච සෝරතෝ දුරන්නයෝ සංගෝ අතෝපි උච්චයෝ අපරෝ මුනි සයිහෝ අනෝමනික්කමෝ ආනන්ද නන්දෝ උපනන්දෝ ද්වාදස බාරද්වාජෝ අන්තිම දේහධාරී බෝධි මහානාමෝ අතෝපි උත්තරෝ කේසිසිකි සුන්දරෝ භාරද්වාජෝ තිස්සූපතිස්සා භවබන්ධනච්චිදා උපසීදරී තන්හච්චිදෝචසීදරී බුද්ධෝ අහු මංගලෝ විතරාගෝ උසභච්චිදා ජාලිනින් දුක්ඛමූලං සන්තං පදං අජ්ජ ගමුපතිතෝ උපෝසතෝ සුන්දරෝ සච්චනාමෝ ජේතෝ ජයන්තෝ පදුමෝ උපලෝච පදුමුතරෝ රක්ඛිතෝ පබ්බතෝච මානත්තද්දෝ සෝභිතෝ විතරාගෝ කන්හෝච බුද්ධෝ සුවිමුත්ත චිත්තෝ ඒතේච අඤ්ඤේච මහානුභාවා පච්චේක බුද්ධා භවනේති කීනා තේ සබ්බ සංඝාති ගතේ මහේසි පරිනිබ්බුතේ වන්දත අපමෙයාති නක්කතයක භූතානං පාපග්ගානිවාරණ පරිත්තසානුභාවේන හන්තු තේසං උපද්දවේ